නර්මදා දුව අවසරයි ස්වාමීන් වහන්සේ මට ගැටලුවකුත් තියෙනවා සහ මම වටහාගත්ත දෙයක් නිවැරදිද කියලා පැහැදිලි කරගන්නත් අවශ්‍යයි ස්වාමීන් වහන්සේ. දැන් ප්‍රතිසං චුතියදී ස්වාමීන් වහන්සේ අරූප තලයක හෝ රූප තලයක මේ ප්‍රතිසන්දි ගන්නවා නම් එතනදී ප්‍රතිසන්දි චිත්තය හැම වෙලාවකම කාමාවචර විපාක සිතකින්ද ප්‍රතිසන්දි ගන්නේ කොහොමද ඒ කියන්නේ කාමාවචර විපාක සිතකින් වුණොත් රූපතලයේ අරූපතලයේ උපදින්න බෑනේ චුතිය ගැන ඒකකලේ <laughs> චුතිසිත අනිවාර්යෙන් ඒ කියන්නේ චුතිසිත ඇති වෙන්නේ මේ භවයේ උපදිච්ච ප්‍රතිසන්දියනේ චුතිය හැටියට භවංගය සහ චුතිය හැටියට ක්‍රියාත්මක වෙන්නේ ඒ නිසා ඒකට කාම ලෝකේ ඉපදුනහම කාම ලෝකෙන් චුත වෙන්නෙම කාමාවචර සිතකින්මයි හැබැයි එතන විපාක සිතක් සන්නාසෙ විපාක සිතක් ඒතකොට ප්‍රතිසන්දිය බවටපත් වෙන්නේ බ්‍රහ්ම ලෝකේ නම් දෙලින්ම රූපාවචර සිතකින් තමයි එතකොට එතන ප්‍රතිසන්දිය ඇති වෙන්නේ. ඒ ප්‍රතිසන්දිය ඔව් විපාක ඒ කියන්නේ රූපාවචර හෝ අරූපාවචර විපාක විපාක රූපාවචර විපාක සිතකින් තමයි එතන ප්‍රතිසන්දිය ග්‍රහණය කරන්නේ. හැබැයි එයා මෙතනින් චුත වෙලා තියෙන්නේ කාමාවචර සිතකින්. කාමාවචර